මේ වෘතාන්තය ලියන්නට පටන් ගත්තේ එහි කියවන දේ සිදු වී අවුරුද්දක් පමණ ගත වූ පසුවය. මේ කතනය කිසියම් කෙලවරකට පමුණුවා අවසන් කළ යුතුය. එහෙත් සිදු වූ දේ නම් එවැනි කෙලවරකට පැමිණ නැත. ඇතැම් විට කවදා හරි මෙහි දෙවන කොටස ලියන්නට මට ඉඩ ලැබෙන්නට පුළුවන්. එහෙත් අනාගතයේ කිව යුතු දෙයක් සිදුවේ දැයි මම නොදනුවේ. නුරිකෝ මලාය කියා මට මේ කතාව අවසන් කරන්නට තිබුණි. එවිට මේ කරුණා රසයෙන් පිරි නිබන්ධනයක් යයි ඔබ කියන මිසකය. එහෙත් නුරිකෝ තවමත් ජීවත්ව සිටී. මමද ජීවිතයේ අගිස්සෙහි ඒ මේ අත වැළමින් සිටිනි. කතාවක් නම් පිරිපුන් රටාවකින් යුතුව ගොතා හමාර කළ හැකිය. එහෙත් ජීවිතේ වියා හමාර කළ නොහැකිව එතනින් මෙතනින් එල්ලෙන පත්තිරු වලින් හැදී මුල්ලකට දමා තිබෙන පැදුරු කෑල්ලකට සමානය. මිනිසුන් මරණය පතන විගසින් ඔවුන් මෙත මරණය නොපමිනේ. ඔහු දීර්ඝ කාලයක් දුක් විඳින්න ජීවත් වෙති. මා දඹදිව කලායතනයක සිතුවම් අඳිමින් සිටින දවස්වල එහි වූ ප්‍රසිද්ධ කලාකරුවෝ මා ප්‍රංශසිත රුවන් අනුගමනය කරන බවක් කීහ. කුඩා කල සිට මහලවී පන්සලක විසූ මට ප්‍රංශසිටරුවන්ගේ කලාව හැදෑරීමට අවස්ථාවක් ලැබුණු බව මතක නැත. එහෙත් පිකාසෝ වැනි ප්‍රසිද්ධ ශිල්පීන්ගේ සිතුවම් මා කවදාවත් දැක නැතයි කිව නොහැකිය. එහෙත් පිකාසෝගේ හෝ වෙන කිසි ප්‍රංශසිටරුවෙකුගේ සිතුවම් ගැන මාගේ සිත විශේෂයෙන් ඇදී ගියේ නැති බව නම් මට කිව හැකිය. ඒහින් ಭಾರತೀಯ කලාකරුවන්ගේ විවේචනයේ අසා මම පුදුම වීමි. අනතුරුව මම නේපාලය හා භූතානයටද තිබ්බතයටද ගොස් ඒ රටවල තිබෙන තාන්ත්‍රික චිත්‍ර කලාව මැනවින් පුහුණු කළෙමි. මා ආපසු ලක්දුවට අවුත් මෙහිදී ප්‍රදර්ශනයක් පැවැත්වූ කල විවේචකයන් කීවේ මටම හිමි වූ ශෛලයක් මා තාම හොයාගෙන නැතිව කියාය. යුද්ධයේ පැවති කාලයේහි බ්‍රිතාන්‍ය හමුදාවට බැඳී ලක්දිවට පැමිණි සමහර කලාකරුවෝද කලා රසිකයෝද මාගේ සිතුවම් දැක ඒවා ගැන උනන්දු වූහ. මා ඇඳි සිතුවම් වඩාත්ම අලවි වූයේ ඒ දවස්වලය. යුද්ධ හමුදාවේ නායකයෙකු කැප්ටන් ඇඩම්ස් එංගලන්තයට આવුත් මාගේ සිතුවම් ප්‍රදර්ශනය කරන මෙන් මට ආරාධනා කළේය. මේ විදේශික රසිකයන්ගේ පැසසුම් වලින් ධෛර්ය ලක්මම යුද්ධය අවසන් වූ විගසම සිතුවම් ඉක්මනින් ලැබූ සුවල්ප මුදලද රැගෙන නැවුනක එංගලන්තයට ගියෙමි. තෙවසකින් පමණ මම ඇඩම්ස් මහතාගේ ආධාරද ලැබ ලන්ඩන් නුවර ප්‍රදර්ශනයක් පැවැත්වීමි. එහිදීද ਵਿਚාරකයන් කීවේ මාගේ සමහර සිතුවම් කෙරෙහි බලපා ඇත්තේ ප්‍රංශදීප්ත සම්ප්‍රදාය බවය. මා ප්‍රංශ සිතුවම් දැක නැති බව ඔවුන්ටද පුවත්පත් වාර්තාකරුවන්ටද කී නමුත් ඔවුන් මේ වඩාත් හිතට ගත්තේ නැති බව මට පෙනුණි. ඔවුන් එසේ කියන්නට ඇත්තේ මා ඇදි සිතුවම් අතරත් ප්‍රංශ සිතුවම් අතරත් කිසියම් සමානකමක් දුක් නිසා විය යුතුය. එහෙත් බලපෑමක් ඇති වූයේ කෙසේදයි මට පැහැදිලිව නොතේරේ. විචාරකයන් කුමක් කීවත් එංගලන්තයේදී මේ කලා රසිකයෝ මාගේ සිතුවම් දැක උද්‍යෝගිමත් වූහ. වරින් වර කිසියෙක් මා හමුවන්නට අවුත් සිතුවමක් දෙකක් මිලදී ගනී. මා යද්දී ගෙන ගිය සිතුවම්ද එහිදී ඇනි සිතුවම්ද විකිණීමෙන් මට අවුරුද්දක් පමණ එංගලන්තයේ යැපෙන්නට පුළුවන් විය. මාගේ සිතුවම් වඩාත්ම පසසුණු ලැබුවේ ඔස්ට්‍රියාවේදීය. ඔස්ට්‍රියානු කලා රසිකයෝ එංගලන්තයේදී මාගේ සිතුවම් දැක වියෝනාවට ගොස් ප්‍රදර්ශනයක් පැවැත්වීමට මට ආරාධනා කළේය. ගමන් ගාස්තුවක් අන් සියලු වියදමත් ඔහු විසින්ම දරන ලදී. ක්‍රියෝනාවෙහිදී මා පැවැත්වූ ප්‍රදර්ශනය ඉතාමත් සාර්ථක වූ බව මට කිව හැකිය. මගේ සිතුවම් බොහෝ ගණනක් විකුණා පමණක් නොව විචාරකයන්ගෙන් මට බොහෝ ප්‍රශංසාද ලැබුණේ. එහෙත් පුවත්පත්තර පළ වූ විවේචන හා ඡායාරූප මා ආඩම්බරයෙන් මගේ යහළුවන්ට පෙන්වන නමුත් ඒ ප්‍රදර්ශනය ගැන උවද මම වැඩි සතුටකට නොපෙනෙන්නේ. විචාරකයන් කීවේ මාගේ චිත්ත බෞද්ධ ඥාන මාර්ගයේ ප්‍රතිඵලයයි කියායි. මම මේ විශ්වාස නොකරමි. එංගලන්තයට ගොස් 6 මාසකට පමණ පසු මා සිවුරු හැර ගිහියෙකු වශයෙන් විසූමුණු ඔස්ට්‍රියාවේ පැවැත්වූ ප්‍රදර්ශනය සඳහා මට නැවත සිවුරු හැඳගෙන පෙනී සිටින්නට විය. එසේ කළහොත් ප්‍රදර්ශනයට කිසියම් විශේෂත්වයක් ඇති වෙන බව මගේ ඔස්ට්‍රියානු මිතුරා කී හේිනි මා ඒ අවස්ථාව සඳහා සිවුරු පැලඳ ගත්තේ. එහෙත් ඒ ක්‍රියාව මාගේ සිතට විරුද්ධ විය. මගේ සිතුවම්වල කිසියම් නෛසාර්ගික වටිනාකමක් තිබේ නම් ඒවා අගය කළ යුත්තේ ඒ සඳහාය. මෙවැනි බාහිර අලංකරණ අනවශ්‍යයි මට හැඟුණි. මාගේ සිතුවම් බෞද්ධ දාන මාර්ගයේ ප්‍රතිඵල නොවන බවද මම දනිමි. කලාකරුවාගේ දාන්‍ය ආගමික දාන්නට වෙනස් එකක් යයි මම සිතන්නේ. කෙසේ වෙතත් මම ඔවුන් කියන විදිහේ දානයක් වැඩූ කෙනෙක් නොවෙමි. සිවුරු හැර ගියායින් පසු හුදු චිත්‍රකලාකරුවෙකු ලෙස මාගේ රටේ මට ජීවිකාවක් සපයාගත නොහැකි බව මම දැන සිටියෙමි. එහෙත් එංගලන්තයේද මට සැමදාම ජීවත් විය නොහැක. තනි කාමරයක් තුළට වී ලන්ඩනයේ ගත කළ ජීවිතයේද මට එපා විය. ඒ හිඳෑවුරුද්දක් පමණ එංගලන්තයේ වාසය කොට මම ආපහු සිය රට බලා පිටත් වී සිය රටෙහි සියල්ලම සිදු වූයේ මා බලාපොරොත්තු වූ විදිහටය මේ සමාජයේ මට තනක් ලබා ගැනීම උහට කරුණක් විය මා මහාන වී සිටියේදී මගේ සිතුවම් ඇඳීම ඇතමින් විසින් ගරහන ලද බව මට නොයෙක් විට දැනගන්නට ලැබුණා අපරට ඔබතුන්ගේ සැලකිල්ලට වාජනේ ඌයේ මා අඳින සිතුවම් හොඳද නැද්ද යන ප්‍රශ්නයනුව මා මහනදම් පුරන්නේකුද නැද්ද යන්නේ. මෙහිදී මට සිතුවම් ඇඳීමට සුදුසු ඉඩකඩ හෝ එවැනි කටයුත්තකට උවමනා කරන මානසික වාතාවරණය හෝ ලබාගත නොහැකි විය. මා ඇඳි සිතුවම් අලවි වුණේද කලාතුරකින්. එයින් මා සතු වූ මුදල්ද ඉක්මනින් පිරෙහෙන්නට විය. මුදලට වඩා ඉක්මනින් පිරිහුණේ මගේ කලාවය. මේ කරුණු සලකා මා වැඩිකල් මෙහි නොසිට ජපානයට යන්නට සැරසුණේය. උකියෝ ඒනම් ලී කැටයම් සිතුවම් කිහිපයක් මම පළමු වරට එංගලන්තයේදී දුටුවෙමි. ඒවා කෙරෙහි මගේ සිතෙහි මහත් ආශාවක් එවෙලෙහිම හටගත්තේය. දක්ෂ සිත්තරුවන් එතරම් විශාල සංඛ්‍යාවක් සිටින ජපානය වැනි රටක මට අනාගතයක් ඇති වේදයි මම නොසිතෙමි. මට මෙහිම වූ ශෛලයක් සොයා ගැනීමේ ප්‍රාර්ථනාවද මම අත්හැරීමි. සුවල්ප කාලයක් වෙනම මාධ්‍යයකින් අත්හදා බැලිය යුතුය යන අදහසින් මම ජපානයට යන්නට සිටුවෙමි. ඒ රටට පැමිණි මට වහාම හැඟුණේ බැලූ බැලූ අත විවිධ වර්ණයෙන් දැස පිනවන වෙන රටක් මා දැක නැති බවය. ගිනි පෙට්ටිය, තේ කෝප්පය වැනි තමා පාවිච්චි කරන සෑම කුඩා දෙයකටම අපූර්ව හැඩයක් තමා විචිත්‍ර වර්ණයක් කවා සෞන්දර්යයෙන් වට වී ජීවත් වීම ජපනුන් අගය කරන පරමාර්ථයක් බව මට පෙනුනි. සෞන්දර්යයෙන් යුතු පරිසරයක විසීම සිතකි සමත කිරීමේහිලා කොතරම් ප්‍රයෝගී වන්නක්ද? කඩේකට සාප්පුවකට ගියද බොජුන් හලකට අවන් හලකට ගියද සීරුවට නිර්මාණය කරන ලද කිසියම් సౌందర్යයෙන් ඉන්ද්‍රියෝ පිබිදෙති. යන්ත්‍රේ උපකාරයෙන් කෙරෙන නීරස ජීවිතයකට උවද ඕහු රසයක් ඇතුළත් කරති. පැහැපත් වර්ණයන් කවා වාණයේ බීරුණු ගතිය පහ කර දමති. චිත්පිත් නැති යන්ත්‍රය තුල ඕහු මනුෂ්‍ය හෘදයක් තැන්පත් කරති. කොතරම් යන්ත්‍ර පාවිච්චි කළත් තමා ගනුදෙනු කරන්නේ මැෂින් සමග නොව මනුෂ්‍යයන් සමග යන හැඟීම කෙනෙකුට ඇතිවේ. ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බරතාම උසුලාගෙන යන්නේ ස්ත්‍රීන්යයි මට හැඟී ගියේය. පැරණි කවියෙන් කියූ පරිදි සියුමෙලි යන්ගේ අත්තමින් නැවි ඕහු කොතරම් ලාලිත්‍යකින් ඒ බර උසුලද්ද. ඔවුන් කතා බහ කරන ලීලාවෙහි තේ කෝප්පයක් බත් බඳුනක් අතට ගන්නා සැටියෙහි මේ ශිෂ්ටාචාරයේ පිළිබිඹු වී පෙනේ. ඒ මේ ඇත තල්ලු කරමින් නගින බහින සෙනඟ අස්සේ නොකළඹී තම කටයුතු කරන බටහිර ඇඳුමින් සැරසීගත් බස් සේවිකාවගේද යන එන්නම් පිළිගනිමින් ඔවුන්ට ස්තුති කරමින් කඩෙහි බඩු විකුණන වෙළෙන්දියගේද ගෙදරදොර බලා ගන්නා ගෘහණියගේද නානා වර්ණ කූරු වලින් අලංකාර කරන ලද උස් කොණ්ඩයකින් හා පිටෙහි වැසූ විශාල සමනලයේ හැඩයට බඳින ලද ඇඟපදමින් සැරසි අමුත්තන්ට සංඝා කරන ගේෂා ස්ත්‍රිය ගේද සෑම ඉරියව්වක්ම පාරම්පරික අභ්‍යාසයක ලකුණු කැපී පෙනේ. සෑම ඉරියව්වකම පරමාර්ථයේ අක්ෂිගෝචර හැඩයක් මවා පෑමේ. මා දවස් කීපයක්ම ගත කළේ කුල්මත් වූ සිතකින් යුතුවය. හුදෙක් වටපිටාවේ මවා තබන ලද సౌందර්ය විඳ විඳ නිදැල්ලේ ඇවිදිමිනි. මා කබුකි ශාලාවට පිවිසියෙමි. නෝ නාට්‍ය බැලිමි. ගේෂා නැටුම් නැරඹුවෙමි. විසිතුරු පරිසරයකින් යුතුව සාදර ලද කෝපිශාලාවල අඩ එළියෙහි වාඩි වී සෙසු අයමෙන් මමද පෑ ගණන් සංගීතයට කන් දෙමින් පසු වූයෙමි. එහි වැයෙන බටහිර ශාස්ත්‍රීය සංගීතයෙන් මා වැඩි ආස්වාදයක් නොලැබූ නමුත් සිතට සෙද්දෙන එවැනි වාතාවරණයක කෝපි උගුරු උගුර ගොඩින් කාලය ගත කිරීමෙන් මම මහත් විවේක සුවයක් විඳිනවා. කවර අතක බැලුවත් මගේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් ඉල්පේ. සංගම් ශාලාවල වටපිටාවෙන්ද රංගභූමිවල අලංකාරයෙන්ද නළුවන්ගේ ඖද්දාරයෙන් සේවය කරන අයගේ ආචාරශීලයෙන්ද මම නිතරම උදම් දෙමි. කබුකි බැලීමෙන් තරම් තියුණු රසාස්වාදයක් මා කොතනකවත් ලබා නැතයි මම සිතමි. තිරය ඉවත් කිරීමට ඔන්න මෙන්න තියා ලී පතුරු දෙකක් එකට ගැසීමේ හඬ ඇසෙත්ම මගේ සිතද රැස්ස සිටින්නවුන්ගේ මෙන් නොසිල්ලෙන් සැලෙයි. තිරය ඉවත් වන විට විශ්මයෙන් හුස්ම අදින හඬක් ශාලාවෙහි පැතිරේ. නොදනුවත්වම මා කෙරෙද්ද එවැනි හඬක් පිටවේ. මොහොතකින් අපි සතවර්ෂ ගණනාවක් ඔබට ගමන් කරමු. නළුවන් නටන කල පුරාතන ಭಾರತೀಯ රංග භූමියේ දුෂ්‍යන්ත රජු අශ්ව රථයෙන් යන්නට ඇත්තේ මෙසේයයි මට සිතේ. බඹරෙකුගේ පීඩා ලැබූ ශකුන්තලා තම වෙහෙස දක්වන්නට ඇත්තේ මෙසේය. ශිබුයා සිට වඩා දුරින් පිහිටි ඔකුසාවා නැමැති ප්‍රදේශයේ මට ලාභයට කාමරයක් ලැබුණි. එහි කොටස් දෙකක් විය. එක් කොටසක් පැදුරු ගසා බසන ලද පොළවකින් ජපන් පිළිවෙලේ කාමරයක් විය. මා රැයට නිදාගත්තේ ඒ පොළව මත පුළුන් කොට්ටයක් එලාගෙනය. උදේට බිත්ති රාක්කිය ඇතුළට කොට්ට මෙට්ට ආදිය තල්ලු කොට පසකින් තැබූ කුඩා මේසේද වාඩි වෙන කුසිමදගෙන මම කාමරයේම වැඩ කළෙමි. ඉර එළිය ඒ කාමරය තුළට මැනවින් පිවිසුණු හේයින් මගේ වැඩට පහසු විය. අල්ලපු කාමරේ පොළව සදා තිබුණේ පැදුරු නැතිව තනිකර ලෑලි වෙලෙනි. එහි බටහිර පිළිවෙලේ මේසයක් හා පුටු දෙකක්ද විය. ඒ ළඟින්ම වතුර පයිප්පේද ගෑස් ලිපද විය. මා කෑද කෑවේ එහිය. මම උකියෝ ඒ ශිල්පියෙකු වෙත ගොස් සිතුවමක් මුද්‍රණය කිරීම සඳහා එය ලෑල්ලෙහි කපන සැටිද පසුව වෙන වෙන ලෑලිවල එහි කොටස් කපා සායම් කරන සැටිද පළමුවෙන් පුරුදු කළෙමි. උකියෝ ඒ ශෛලයෙන් සිතුවම් ඇඳීමට පෙර ඒ ශෛලිය හැඩ ගැසීමට හේතු කැටයම් ශිල්පයේ පිළිමන ප්‍රත්‍යක්ෂ දැනුමක් මා තුල තිබුණොත් මැනවැයි මම සිතුවෙමි. ලී කැටයම් කපාස් සිතුවම් අත්තු ගැසීමේ කලාව හොඳින් පුහුණු වීමට සාමාන්‍යයෙන් බොහෝ කාලයක් ගතවන නමුදු අයහත් මාසයකින් මම සෑහෙන ප්‍රමාණයක කෞශල්‍යයක් ලබා ගතිමි. මට ඉගැන් වූ ශිල්පයා අත්කම් පිළිබඳව මා දැක් වූ දස්කම ගැන මවිත වූ විලාශයක් දැක්වීය. ඔහු කීවේ මේ අතින් මා ජපනුන්ට වඩා දක්ෂය කියාය. මම ඔහුගේ වචනේ විශ්වාස නොකළෙමි. ජපනුන්ගේ අත්කම් පිළිබඳ දක්ෂතාවය මුළු ලෝකෙහිම ප්‍රසිද්ධ හේයින් මම ඔවුන් පෙරද උයමියයි ඇදහිම උහටය. එහෙත් මගේ අධික උනන්දුව නිසා මා බොහෝ වේලා ඔහුගේ චිත්‍රාගාරයේ වැඩ කළ නිසා ඔහු වෙත පැමිණෙන වෙන ගෝලයන්ට වඩා ඉක්මනින් මා සෑහෙන ප්‍රමාණයක හුරුබූටිකමක් ලබා ගන්නට ඇතයි මම සිතන්නේ. උකියෝ ඒ ශෛලිය මට තරමක් දුරට අවබෝධ වූ පසු මම ශිල්පියා වෙත යාම නතර කෙලෙමි. මම කාමරෙහි සිට සිතුවම් අඳින්නට වෑයම් කෙලෙමි. මට ඉගැන්වූ ශිල්පියා මා අඳින සිතුවම් ලීයක් කපා මුද්‍රණය කර දෙන බව කීවේය. එහෙත් ඔහු වෙත ගොස් අච්චුගස්වා ගැනීමට තරම් වූ සිතුවා මට ඇඳගත නොහැකි විය. මා ඇඳ සිටියම් හුදු අනුකරණ ලෙස මට පෙනුනේය. මා තරමක දක්ෂතාවයක් ඇති ශිල්පියෙක් වෙතත් නිර්මාණ ශක්තිය ඇති කලාකරුවෙකු නොවනු ඇතැයි මට නොඑක්වර සිතුනි. වදෙන් පොරෙන් මම කාමරයෙහි නතර වී සිතුවමක් දෙකක් ඇන්දෙමි. ඒවා පිටගෙන ගොස් පෙන්වීමට ලැජ්ජා වූ හේයින් මමම කැටයම් කර අච්චු ගැසුනි. මගේ හිතට හරියන වර්ණය ලැබෙන තෙක් මම එක එක සිතුවමක පිටපත් 10ක් 12ක් සෑදුවෙමි. එයින් මම සිතුවම් මැනීමෙහිමින් කැපීමෙහිද සායම් කිරීමෙහිද අභ්‍යාසයක් ලබා ගන්නට පැත්කෙලෙමි. පැරණි උකියෝ ඒ චිත්‍රකලාව පැනනන්ගේ ටෝකියෝ නගරයේහි එදිනදා සිතුවම් කරන්නට තැත් කළ කලාකාරයින් අතින්නේ. මේ මාධ්‍යෙන් වර්තමාන ජීවිතේ නිරූපණය කළ නොහැකිදයි මම කල්පනා කෙලිමි. එන්නට එන්නට මට කාමරය තුළට වී නිවිහැනෙහිල්ලේ සිටුවම් ඇඳීමට සිතක් පහළ නොවීය. මගේ නිර්මාණ ශක්තිය හීනවත්ම මාගේ නොසන්සුන් ගතිය අධික වන්නට විය. නිර්මාණයන්ට උවමනා කරන්නා වූ චිත්ත ඒකකාර කෙමෙන් මා කෙරෙන් ගිලිහි යන්නට විය. උකියෝ ඒ සිත්තරුවන් මෙන් මාද පොදු ජීවිතෙහි ගැලී සිටිය යුතුය. මගේ ආත්ම විශ්වාසය අඩු වූයේ නිර්මාණයන්ට තුඩුදුන් කිසිවක් මා පරිසරයෙන් උකහා නොගත් හේින්නේ මම සිටින්නේ. ප්‍රථමයෙන් මාවට වූ ජීවිතය අවබෝධ කරගත යුතුය. ඒ ජීවිතයේ හෘද ස්පන්දනය මට හාත්පසින් ඇසේ. එහි ආස්වාස ප්‍රාස්වාසයේ මගේ ඇඟට දැනේ. මා ලන්ඩන් නුවර සිටියේදී කාමරයෙන් දුවගොස් වීදිවලට ඇදුනේ හාත්පසින් නැගා මුදුනේ මගේ පපුව තෙරපෙන්නාසේ මට දැනෙන හේයි. නැතහොත් මා එළියට ගියේ සතර දෙසින් මගේ දැස වටකල සුබුලුවන් පිට්ටි වලින් නිදහස් වී නිල්වන් අහස දෙස බැලීමටය. එහෙත් මට අහසේ නිල් පෑයක් පෙනුනේ කලාතුරකින්. මා ඇවිද්දේ මීදුමින් හා අඟුරු වලින් කීලිටි වූ වීදිවලේ. එහෙත් මේ රටේ එළියට බසින මා වහා පිවිසෙන එක් වර්ණයෙන් හා විසිතුරු හැඩයෙන් බබලන පහන් කෝඩු වලින්ද තොරණින්ද හා උඩුවියනින්ද අලංකාර කරන ලද මගකටය. නියෝන් එළියෙන් එළිදී මොහොතින් නිවි ගොස් නැවත වෙන වර්ණයකින් මතුවන චින්න අකුරු දැන්වීම ආත් පසින් බැබලේ. වැහි වැටීමට පෙර අහසේ වලාකුළු අස්සේ ඒ පැත්තෙන් මේ පැත්තට බඩගා දුවන විදුලි රේඛාසේ අහසේ නොඑක් ආකාරයේ රූ සටහන් අඳිමින් නියෝන් එලි ඔබ මොබ දුවයි. දෙපසෙහි වරිවාරණ බඩු වලින් සරසන ලද සල්පින් වලින් නිරන්තරයෙන් ඉරේෂ් මාසේ සුම්මස්නේ දුම්මරිගතෝ ආදී ආචාර පාඨ නිකුත්ති. ඉන්දහිට මා පසු කර යන බොජුන් හලක නැතහොත් අවන් හලක දීගාණීන්ද අත්තාල දීමේද හඬ මගේ කනට මඳුරු වේ. කෑ මැසීම වනතුරු මම වීදි ඔස්සේ ඇවිදිමි. එහෙත් මා ඇවිදින්නේ මේ සමාජෙහි පිටපවර වටේ යයි මට සිතේ. වාසල් දොරින් පිවිසුනද ඇතුළෙහි වන දේ බලාගෙන සිටීම මිස ඊට සහභාගී වීමට නොහැකිය. කඩේකට හෝ බුදුන් හලකට හෝ අවන් හලකට පිවිසීමට මා කුලෑකිය. මා පිවිස මොහොතකින් එහි ඇතිවන වෙනස මට වහා දැනේ. පෙළඳ සැලකට කියහොත් තරුණ වෙලෙන්දියව බිරාන්ත වීමාදෙස බලති. ඔවුන් මෙසේ බලා සිටින්නේ නිමේෂ මාත්‍රයකි. එහෙත් ඒ මට දැනෙන්නේ පැයක් කමාරක් ලෙසය. එක් පිටව ධෛර්යමත් තරුණියක් අනෙක් වෙලෙන්දන් දෙස ඇස්කොමින් බලා මා වෙතට ඇවිත් සාමාන්‍යයෙන් අමුත්තන් ආචාර කරන ඉරේෂ් මාසේ යන්නේ මට ආචාර කරයි. එතනින් මෙතනින් අහුලාගත් ජපන් වචන දෙක තුනක් මා ව්‍යවහාර කළ විට සියල්ලක්ම නැවත ප්‍රකෘති බවට පැමිණි. එහෙත් බොදුන් හලකට හෝ අවන් හලකට හෝ වසා තිබෙන දොර පසකට තල්ලු කර ඇතුල් වීමට නම් මීට වඩා ධෛර්යයක් වමනාය. කෙසේ හෝ සිතට දිරිනන්නා මා පිවිසිස් හැම විටකම ඇතුළේ හි පැවති ඔමරි කතා හෝ කොක්කඩ වහා නැති. මේ නිශ්චලතාව පවතින්නේ තප්පරයකට පමණි. ආහාර මුදින්නන්ගේද මදුපානය කරන්නන්ගේද මුහුණුවල පෙනුම වෙනස් වන්නේ අල්ප මාත්‍රයකින්. එහෙත් මුළු ලෝකයේම හදිස්සියේ නැවතුනාසේ මට දැනේ. නොපමාව සිනා මුහුණින් යුතුව සේවිකාවක් අවුදුන් උමුදියෙන් පොගා මේකා ගමන ලද අත්විශ්මයක් මා ඉදිරිෙහි තබයි. මොහොතක් නැවතුණු ලෝකයේ නැවත ගමන් කරන්නට පටන් ගනිමි. එතකද උවත් මා තල්ලු කර විවෘත කළේ බාහිර දොරක් මිස ජීවිතයේ දොර නොවන බව නොබෝ වේලාවකින් මට පසක් වේ. ඔවුන් කනබොන දේ මොනවාදයි මට නොතේරේ. අති අපූර්ව රසයක් තිබෙන්නට පුළුවන්. ඒ විඳින්නට මට සිත්තේ. විසිතුරු පැටහුරු කමින් දුතු ලස්සන කුඩා බඳුන් වල දමා ඒ කෝටු වලින් අහුලා බුදනු ලබන ආකාරයේ සිත් ගන්නා සුළුය. එහි නියම රසය විඳින්නට නම් ඒ පිළිවෙලින්ම කෑ යුතුයයි මට සිතේ. මම ඒ වාගේ නම් නොදනිමි. මා ඉදිරියේ තබන ලද මෙනුපත මට කියවිය නැහැ කිය. ලී පුවරුවලින් ලියා ඉස්සරහ පිටියේ එල්ලා තිබෙන කෑම බීම වල නම් හා මිල මට අnder දෙමළය. කෝටු පාවිච්චි කිරීමට මගේ ඇඟිලි පුරුදු වී නැත. අවසානයේ මා ඉල්ලන්නේ නීරස උවද මා හොඳින් දන්නා බටර් ටෝස් හා බැදපු බිත්තර නැතහොත් දෝග්‍ය. මා මේ කන්නේ ගෑරොප්පින්නේ. නොරිකෝ සිටි අවන්හලට මා පිවිසුනේ පෑ දෙකක පමණ වීදිවල ඇවිද පාළුව මගහර ගත නොහැකියේ. පිපාසය නිවා ගැනීමට කිසිවක් දී ආපසු ගෙදර යා යුතුයයි සිතූ එක් රැයක මම ඒ අවන්හල පසු කර ඔබ මොබ දෙතුන් වරක් කියමි. අසල තවත් අවන්හල් කීපයක් තිබුණි. ඒ වාගේ ඇතුණු සිනාහඬ මට පිටතට ඇසුණි. මා ඇතුල් වූහොත් ඒ සියල්ල නවතින සැටි මා කල්පනා කරේය. ඇතැම් අවන්හල් වල නාම පූර්ව ඉංග්‍රීසියෙන් ලියා තිබුණි. ඒ වාගේ ඉංග්‍රීසි කතා බහ දන්නා සේවිකාවන් නැතයි මම සිතුවෙමි. මම ඔවුන් හඳුනෙමි. පාරම්පරිකව ජපාන් ස්ත්‍රීන් ඇබ්බැහි කළ ආචාරශීලයේ ඔවුන් තුළ දක්නට ලැබෙන නමුත් දැන් ඔවුන්ගේ ආචාරශීලයේ වෙළඳ බඩුවකට හරවාගෙනය. එය මතු පිටට පෙනෙන උපයක් පමණි. ඇමරිකානු හේවායන් රවටා මුදල් ගසා කෑමට පුරුදු වූ ඔවුන්ගේ යටි හෘදය අනුකම්පා රහිතය. ඕහු මූලිච්ඡාවට නොයෙකුත් දේ කියා ඔබලවා වියදම් කරවති. ඔබේ ඇස් ලොකුය, නහය උසය. ඔබ කොයිතරම් දැකුම් කළු පුද්ගලයෙක්ද? ඔබේ වයස කීයද? 38යි. හැබෑවට 25කට වඩා යයි කියන්න බෑනේ. සේලෝන් ලංකාව බොහොම හොඳ රට. සේලෝන් කෝචාවලට ලංකාවේ තේ වලට මම හරි කැමතියි. ඔබ ජපන් බසින් වචනයක් දෙකක් කතා කළහොත් ඔබට නිපොන් භාෂා පරමේශ්වර යන විරුදාවලිය ලැබේ. ජපානයේ ගැන කවරකුවද දන්නා කරුණක් ඔබ සඳහන් කළොත් ඔබ පඬිතෙක් වන්නේය. ඔබ ළඟ තිබෙන බීර වීදුරුව හිස්වන විට ඕහු එය පුරවති. ඔබ ඒ හිස්කොට නැවත පිරෙනතුරු නොදනුවත්වම බලා සිටින්නේය. ඔවුන්ගේ සිනාහඬ ඔබට කනට වැටෙන්නේ රෙදි කිංකිණිවල හඬක් මිනිහ. ඔවුන්ගේ හීන් ඇස්වල කාටාක් නිරීක්ෂණයෙන් ඔබට උතුම රෝගී සිතුවමක ස්ථේ රූපයක් සිහි වේ. ඔවුන් ඔබගේ සාක්කු අතපත ගා හිස් කරන්නේ නැත. ඒ කටයුත්ත ඔහු ඔබලවාම කරවති. මිදෝරි නම් අවන්හලට මා පිවිසියේ ඒයින් කටහඬවල් හෝ ගීහඬවල් නිකුත් නොවූ හේමි. එය තෝරා ගැනීමට තවත් එක් හේතුවක් තිබුණි. මදුපාන වර්ගයන්හි මිලලියා අකුරු හා ඉලක්කම් පමණක් එලිකරන ලද කළු පැහැති වීදුරු පුවරුවක් විදෝරිය ඉදිරියේ වීය. විදේශිකයින් සඳහා තිබෙන අවන්හල්වල බීම වලට වඩා විදෝරියෙහි බීම වල මිල අඩු වීය. නියම මිල දැනගෙන පිවිසීමෙන් මට එදා වියදම් කළ හැක්කේ කීයක්ද කියා කලින් තීරණය කරන්නට ඉඩ ලැබේ. මා පළමුවෙන් අවන්හලට ඇතුළු වූයේ තාත් කියායයි නොරකෝ පසුදිනක මා සමග කීවාය. ඒ කෙසේදයි මා ඇසූ විට සුලඟක් මෙන් යයි ඈ විස්තර කළාය. මා දෙතුන් වරක් ඒ වීදිය ඔබ මොබ ඇවිද හදිස්සියේ තීරණය කර ඇතුළට වන්නට ඇත්තේ ඒ ලෙසින් විය හැකිය. එහෙත් පා ඇතුල් වූ විට කිසි කෙනෙකු බිරාන්ත වී බැලුවේ නැත. මිතෝරිය කුඩා අවන්හලක් විය. අර්ධ කවයක ආකාරයෙන් සාදා තිබුණු කවුන්ටරේ වටා උස් බංකු මත දහ දොළොස් දෙනෙකුට වඩා එහි වාඩි වී සිටියේ නැත. සාමාන්‍ය අමුත්තෙකු පිවිසුණු කලකමින් නොරිකෝ මට ඉරේස් මසේ කියා ආචාර කොට සිරිත් පරිදි උණ බඳුනක තබන ලද අත්පිස්න මා ඉදිරියේ තබා වෙන පාන් කඩේකින් කවුන්ටරේ පිසදැනිය. මා බීමක් ඉල්ලීමට පෙර මා ගාව සිටි කෙනෙක් මා සමග කතා කරන්නට පටන් ගත්තේය. ඔහු ලංකාව හා ඉන්දියාව පිළිබඳ දේශපාලන තොරතුරු හොඳින් දැන සිටියේය. ඔහු ටෝකියෝ විශ්වවිද්‍යාලයේ නීති ශාස්ත්‍රය ඉගෙන වූ තරුණ ආචාර්යවරයෙකු බව මට පසුව දැනගන්නට ලැබුණි. එදා නොරිකෝ කහපාටට හුරු කිමෝනාවක් ඇඳ සිටි බවත් මට මතකය. ඈත් ලස්සන තරුණියක් යයි ඒ වෙලෙහි මට හැඟුණේ නැත. එහෙත් ඇයගේ කිසියම් සීදේවි පෙනුමක් තිබුණු බව මට හැඟුණි. ඇගේ තොල්වල සායම් ගා තිබුණේ නැත. උඩු අතට පීරා තිබුණු ඇගේ කොණ්ඩය ඉනතෙක් පිටුපසට වැටුණි. සාමාන්‍ය ජපන් ස්ත්‍රීන්ට නැති මෙම කේශ කල්යාණය ඇගේ විශේෂ අංගයක් බව මට වහා පෙනුණි. ඇය තම කුඩා දැස මා වෙත හෙලා අවංක සිනාවක් පහළ කළාය. අප සියලු දෙනාම සමග කතා බහ කරමින් විහිළු තහළු ගොඩමින් එක් එක් කෙනා ඉල්ලෝ බීම වර්ග සාදමින් රටකජු ආදිය සමග ඔවුන් ඉදිරියේ ඒවා තබමින් ඈ ඊතා හුරු බුහුටි ලෙස සිය කටයුතු කළාය. ඒ අවන්හලේ වැඩ කිරීමට ඈ හැරුණු විට තවත් ස්ත්‍රියක්ද සිටියාය. නොරිකෝගේ දැස හා නහය කුඩා විය. ඇගේ මුහුණ වටකුරු විය. එහෙත් අනිත් ස්ත්‍රියගේ පෙනුම හාත්පසින්ම වෙනස් විය. උසන හයකින් හා ලොකු ඇස් දෙකකින් යුතු වූ ඒ යුරෝපීය ස්ත්‍රියකට සමාන වූ අය. ඇයට අවුරුදු 45කට වඩා වයස ඇතැයි මම සිතුවෙමි. එදා මා වැඩි වේලාවක් ඒ අවන්නලෙහි සිටියේ නැත. එහෙත් සෑමදාම හවස් වන විට මාගේ දෙපා ඉබේම ඇදී ගියේ ඒ දෙසටය. ඊට ඉස්සර මා අවන්හලකට ගිය හැම විටම වාගේ ඒයින් පිටවන්නේ මහත් නිදහසක් ලැබූ ලෙසකිනි. අවන්හල් සේවිකාවන්ගේ පිටත්තර පෙනෙන ආචාර ශීලයට යටින් ටික ටික මතුවන අවිනීතකම් මාගේ සිත කලකිරවයි. මාගේ සිතට හිරිකිතක් ඇති කරන කිසියම් මිරියව්වක් හෝ සල්ස්වරයක් හෝ බොරු චාටුවක් හෝ තදගතියක් හෝ නොබෝ වේලාවකින් අනාවරණය වේ. මා වහා එතනින් පලා ගොස් නැවත ඒ පැත්තටවත් නොයමි. එහෙත් මිදෝරි අවන්හල සෙසිතන් වලට වඩා වෙනස් විය. උදේ සිට හවස් වෙනතුරු කාමරයේහි ඇතුළට වී වැඩ කරමින් සිටි මට එහි ගොස් කතා බහ කරමින් පැයක් කමාරක් ගත කිරීම හිතට මහ සුවයක් ගෙන දෙන්නක් විය. අපට අලුත් යාළුවෙක් හම් වුණා යයි කියමින් වැඩිමාල් ස්ත්‍රිය දෙවෙනි දා මා අනිත් අයට හඳුන්වා දුන්නාය. ලොරිකෝ සෙසු අමුත්තන් සමග සතුටු සාමිච්චියේ දෙදෙන අතර මාදෙසට හැරීද වචනයක් දෙකක් කියයි. ඇයට සියලු දෙනාම ආමන්ත්‍රණය කළේ නුන් චන් කියාය. මේ නොරිකෝ චන් යන්නේ කෙට කිරීමක් යයි මට සිතුණා. සාමාන්‍ය වැඩිහිටියන්ගේ නමේ අගට එදෙන්නේ සං කියාය. චන් යයි අමතන්නේ කුඩා අයට පමණි. ඇතැම් විට හුරතලයට කුළු පහකටද කෙනෙකුට චන් කියා ආමන්ත්‍රණය කළ හැකියයි මා කල්පනා කළෙමි. නොරිකෝට අවුරුදු 20කට වඩා විය නොහැකියයි මට හැඟුණි. මා ජපන් බස දැනගෙන සිටීම තමාට පහසුවක්සේ සැලකුවා මිස ඒ ගැන ඈ අමුතු පුදුමයක් නොදැක්ුවාය. ඇය වෙන ස්ත්‍රීන් මෙන් ඔබ හොඳ නිහඬෝ ජපන් කතා කරනවා නේයයි මැසිවිලි හඬකින් මට කීවේ නැත. ඒ අවන්හලට බොහෝ අය නිතර නිතර එන්නට පුරුදු වූයේ නොරිකෝගේ මිතුරු ලීලාව නිසායයි මට සිතුණි. ඇය සියලුම අමුත්තන් හැසිරුවේ ලාබාල තරුණියක මෙන්නෝ මිනිස් චරිතගෙන අත්දැකීමක් ලැබූ වැඩිහිටි ස්ත්‍රියක් මෙන්ය. වරක් මැදි වී මිනිසෙක් මදක් මත්ටි නොරිකෝ ලස්සනයයි කියන මට ඇසුණි. ඇය තැන්පත් ලීලාවකින් ඔහුට ස්තුති කළාය. ඔහු රැවණතුරු බොමින් කිහිප විටක් ඇයට මෙවැනි ඇවිටිලි බස් දෙදුවීය. බොහෝ වේලා වූ ඇසිපිය නොහෙලා ඇය දෙස බලාගත් වනම සිටියේ. නොන්චන්ගේ මූණ නොබලා මට දවසක්වත් ඉන්න බෑයි ඔහු කීවේය. නොරිකෝ තමාට පුරුදු විනීත බවෙන් උතරවන දැන් නොකුසන්. බිරිඳ බලාගෙන ඉන්නවා ඇති. වැඩි කමා වෙන්න නැතුව යන්න. මා දිහා බලන්න ඕනේ නම් ආයෙත් හිටෙන්න බැරි ගෑයි කීවාය. ඔහු වහා මෙල්ල වී තමාගත් බීම වලට ගෙවා යන්නට ගියේ. අප කපුකි ගැන කතාවට වැටුනේ කෙසේදයි මට හොඳටම මතක නැත. යේෂා ස්ත්‍රීන් හෝ යොෂිවරා අபிසාරිකාවන් මෙන් වර්තමාන අවන්හල් ස්ත්‍රීන්ද නොයෙකුත් දේ ගැන කතා කිරීමෙහි දක්ෂ වූද ඔවුන් කපුටි වැනි කලාවක් කෙරෙහි උනන්දුවක් දැක්වූයේ කලාතුරකිනි. නොරිකෝද මා සමග කතාබහ කිරීමට මාතෘකාවක් කෙසේ හෝ සොයාගත යුතු නිසා කපුටි ගැන සඳහන් කළාදැයි මා තුළ අල්ප මාත්‍රයක සැකයක් ඇති විය. ඈ කුමක් නිසා හදිස්සියෙන් එවැනි කතාවක් ඇදගත්තාද? ඈ කීප දෙනෙකු සමග බොහෝ වේලාවක් කිසියම් දෙයක් ගැන විහිසෙලුව දොඩමින් සිටියාය. ඔවුන් දෙඩුවේ කුමක් ගැනදයි මට මැනවින් තේරුනේ නැත. පවත්වන ලද රැඟුමක් ගැන විය යුතුයයි මට යාන්තම් සිතුනි. ඔවුන් දොඩන අතර මාගේ සිතට තනි බවක් පිවිසියේය. මා ඒ සමාජයෙන් පිටස්තර කෙනෙකු යන හැඟීම නැවත මට ඇති විය. මම නිශ්ශබ්දව හෙමිහිට නිවිත උගුරු උගුර හිස් කරමින් සිටියෙමි. ඈ මාගේ සිත ඉරකින් දැනගෙන මින් මා දිසට හැරුණාය. මම කබුටි වලට හරි කැමැතියි. ඈ තම හිස කරකවා දැස පියාගෙන කීවාය. කබුටි නාට්‍ය නතර මා බොහෝ ප්‍රිය කර කන්ජින් චෝ ඈ දැක තිබේදයි මා ඇසුවෙමි. ඔහු දැකලා තියෙනවා. අවුරුදු දෙකකට ඉස්සර කබුටි සාශාලාවේ මේ ළඟදී ආයෙමත් දැක්කා යයි ඈ පිළිතුරු දුන්නාය. මා පළමු වරට කබුටි රංගශාලාවකට ඇතුල් වූ දිනෙහි වාසනාවකට මෙන් එහි රඟ දක්වනු ලැබුවේ කන්ජෙන් චෝය. එදා එන්නසුපෝ ඉචිකාවා නම් නළුවා බෙන්කේගේ චරිතය නියම වීර රසයකින් යුතුව නිරූපණය කළ සැටිත ඔහු හන්මිචේට පැමිණි විට රැස්ස සිටි පිරිස අමුතු ස්වරයක් ආරෝඪ කරගෙන ඔමදකයෝ කියා කෑගසූ සැටිට අත්පොලසන් දෙමින් තම සතුට ප්‍රකාශ කළ සැටිට මට හොඳින් මතකය. ළඟදී දැක්කේ කොහිදද? මොජිසා ශාලාවේ. කිචියමෝන් කණ්ඩායමයි නැතුවේ. කොෂිරෝ නම් ආයෙත් අහන්න ඕනේ නෑ. බෙන්කයි හැටියට ඉතාම ලස්සනට නැටුවා. නමුත් තොගසි හැටියට ආපු කන්‍යා නම් මගේ හිතට ඇල්ලුවේ නෑ. ඒ වුණත් කන්‍යා මොරිසෝ ප්‍රසිද්ධ නළුවෙක් මම කීවෙමි. ඔව් හැබැයි තමයි තොගසි හැටියට කැපෙන්නේ නැත කියලයි මම කීවේ. කබුකිසා ශාලාවේ නැටුවේ දන්ජිරෝ ඉචිකාවා ඉන්නිසුකෝගේ පුතා බොන්කයි හැටියට වැඩියම ප්‍රසිද්ධිය කොෂිරෝ නේද මන් නම් තාම එයාව දැකලා නැහැ ඔව් කොෂිරෝගේ තාත්තා තමයි ඉස්සර හිටන්න බොන්කයි හැටියට නටලා ප්‍රසිද්ධ වුනේ මට නම් ওই විශේෂය කියන්න බෑ දැක්කත් ඉන්නිසුකෝ නටපැටි තාම අගේ කියලායි මට හිතුනේ යයි මම කීවෙමි එයාවත් බලන්න ඉඩක් ලැබුණොත් එතකොට අපට ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන් යයි ඈ සිනාසෙමින් කීවාය අමුත්තකු පැමිණෙහි නොරිකෝ මගෙන් සමාව ඉල්වා ඔහුට බීමක් පිළියෙල කරන්නට පටන් ගත්තාය. ඇය ඒ අවසන් කොට මා සිටි තැනට නැවත ආවිට මම කතාව ආයෙමත් ආරම්භ කළෙමි. ලබන මාසයේ කිකුගුරෝ කණ්ඩායම නටනවා කපුටි ශාලාවේ යයි මම කීවෙමි. හැබෑවට මම කිකුගුරෝ කණ්ඩායම දැකලා නැහැ. එබිසොයි, ෂොරුකොයි, කුෂිරොයි සහෝදරයෝනේ දන්නවාද? ඔව් මම දන්නවා. කොෂිරෝ කීචෝමන් කණ්ඩායමේ මම පිළිතුරු දුන්නෙමි. හැම දෙයක්ම දන්නවා අපටත් වඩා හොඳටයි ඈ සතුටින් සිනාසී කීවාය. ඇයි කොෂිරෝ බඳලා ඉන්නේ කීචෝමන්ගේ දුව? හැබෑවට ඒ තරම් හොඳට මම දැනගෙන හිටියේ නෑ. ඔය පවුල් වල විත් එහෙම. මමද විහිළුවට මෙන් කීවෙමි. මේ මාස දෙක තුනේ සලාකපත් ගන්න අමාරුයිනේ. අව ආවට ගියාට මෙන් කියමින් ඈ පළමුවෙන් කතා කරමින් සිටියා සමග නැවත කතාවට වැටුණානේ. මද වේලාවකට පසු නොරිකෝ මගෙන් ඇසූ ප්‍රශ්නයකට මම තිගැස්සුනිමි. මම ඉබෙන්දක් බලාපොරොත්තු නොවුයෙමි. දවසක් යමුද කපුටි බලන්නේ හදිස්සියෙන් ඇගේ මුවින් පිට විය. අනෙක් අයට මේ ප්‍රශ්නේ ඇසෙන්නට ඇතැයි මට මදක් ලැජ්ජා පහළ විය. මා තුළ හටගත් ශනික කෝලය අවබෝධ කරගෙන මින් නෑ සෙසු අමුත්තන් දෙස හැරි කපුටි ගැන හැම විස්තරයක්ම දන්නවා යයි කීවාය. අනතුව ඈ අප දෙදෙනා අතර වූ කතාව ඔවුන්ට කියා දුන්නාය. ඔවුන් මා දෙස බැලුවේ විශ්මයටපත් වූ විලාසයක් තම මුහුණු වලට ආරෝඪ කරගනුයේ. මෙලෙකෝ ඇසූ ප්‍රශ්නයගෙන මම පසුව හොඳින් කල්පනා කළෙමි. අවන්හලට පැමිණි සියලුම අමුත්තන් සමග ප්‍රියසල්ලාපෙහි යෙදීම ඇගේ රාජකාරිය වූ හේයින් ඇය මා සතුටු කරන්නට එසේ කියන්නට ඇතැයි මම සිතුවෙමි. එහෙත් ඇත්ත වශයෙන් ඇය මා සමග කවුකේ බලන්නට යන්නට අකමැති නැත්නම් මා මේ අවස්ථාව අත්හැරිය නොයුතුය. කලිතින් නාට්‍යයේ නියම ආශ්‍රාදය ලබන කෙනෙකු සමග රංගහලකට යෑම විදේශිකයෙකු වශයෙන් සංයම ගොස් ඉංග්‍රීසි වැඩසටහන කියවමින් රංගුමේ රස විඳින්නට පැත් කිරීමට වඩා වටිනා අත්දැකීමක් යයි මා විශ්වාස කෙලෙමි. තම සංස්කෘතියෙන්ම Tamanට උරුම වූ නැදිකම ඇති ප්‍රේක්ෂකයන් නළුවන් පන්මිචිය දිගේ ශාලාව හරහා රංගභූමියට පිවිසෙන විට එනකල් බලාගෙන සිටියායයි කෑ ගැසමින් ඔවුන්ට ආචාර කරන්නේද රැඟුම්වල උත්සන්න අවස්ථාවෙන්හි ඔවුන්ගේ ගෝත්‍ර නාම හඬනගා කියන්නේද ලේහි හටගත් සහජ උණුසුමකනි විදේශිකයෙකුට නරබන්නන්ගේ මෙවැනි හැසිරීම් බලා ඒගෙන මන්තු වෙන විනා නියම රසයක් අත්විඳිය නොහැකියි කබුටිගෙන දොඩන විට නොරිටෝගේ මූණෙහි ඇති වූ ආලෝකය තමා විදි අපූර්ව ආස්වාදයේ සිහි කිරීමෙන් ඈතුළ නිතතින් හටගත් ප්‍රබෝධයේ ලකුණක් බව මට වැටහුණි. ඉන්පසු දවස් කීපයක්ම එවැනි කතාවකට ඇය ඇදගන්නට මා නොයෙක්වර සිතූ නමුත් ඊට ඉඩක් නොලැබුණි. අවන්හලට පැමිණි නොයෙක් තරුණයන් සමග නොරිකෝ කුළු පහ කමින් දෙඩූ සැටි දුටු මම වඩාත් කුලෑටි වීමි. මා ඒ සමාගමට අයිති නැති බව මට වඩ වඩා අවබෝධ විය. මා නොරිකෝ ගැන දැනගත්තේ අද ඊයේය. එහෙත් මේ අය බොහෝ කල සිට අය හඳුන්වනවා ඇත. ඔවුන් කතා බහ කරන බස මට තේරෙන්නේ යාන්තමිනි. ඔවුන් සඳහන් කරන්නේ තම තමන්ගේ අත්දැකීම් ගැනය. නොරිකෝටද එවැනි අත්දැකීම් තිබෙන්නට ඇත. මා ඒ සියල්ලෙන්ම පිටය. සෙස්සන් මෙන් නොරිකෝ සමග මට කුළු පහ විය නොහැකි බව කල්පනා වුණු විට මාගේ සිත කනස්සලු වූ නමුත් අන් අතකින් නම් මට ඒ අවන්හලෙහිදී පාළුවක් නොදැනෙනි. එහි පැමිණි අය මා සමග නොයෙක් දේ දොඩති. මට සුරාවෙන් සංග්‍රහ කරති. තරමක් මත් වූ විට ඔහු තම සහජ කෝලයෙන් මදක් නිදී ඉතා සුහද වෙති. ඔවුන් නිතරම අසන්නේ ජපානය ගැන මගේ හැඟීම් කෙසේද කියාය. මා ජපානයට කැමති බව කී විට ඔහු අවංකවම සතුටු වෙති. ජපානයේ වෙනත් පෙරදිග රටවල් සමග නැවත මිතුරුකම් පවත්වා ගත යුතුයයි ඔහු පවසති. යුද්ධය ගැන ඔවුන් දොඩන්නේ ලැජ්ජාවකින් හා පශ්චත්තාපයකින්ද යුතුය. යුද්ධය නම් එපා කරපු දෙයක්. යුද්ධය භයානකයි. යුද්ධය අපට හොඳටම අප්‍රියයි. ඒවා තවත් ඕනේ නැහැ. ඔවුන් කියන්නේ මුළු හෘදයෙන්ම. ජපානයේ වෙන පෙරදිග රටවලට වඩා දියුණුවයි මා කී විට ඒ වුණත් අපි යුද්ධයෙන් පරාද වුණානේ ඕහු චින්තා පරවාශව කියති ජපානයේ යුද්ධයෙන් පරාද වුණාට මොකද පෙරදිග රටවල් ජපානයේ නිසා නිදහස ලැබුවා නේද තම ආත්ම ගෞරවය රැක ගැනීමට මෙන් කෙනෙක් කියති නොරිකෝ සමග කබුකිගෙන නැවත දෙලීමට මට ඉඩක් ලැබුණේ සති කිහිපයකට පසුවය මා මාසකින් දෙකකින් ටෝකියෝ හැර කියොතෝවට යන්නට සිතාගෙන සිටි දවස්වල ඒ අවස්ථාව ලැබුණේය. මා අත තිබුණු මුදල් ඉක්මනින් අවසන් වේගෙන යන බව මට වැටහුණි. මම හතර පහ දිනකට ඉංග්‍රීසි උගන්වා සුවල්ප ආදායමක් ලද්දෙමි. ඒ හැර දෙතුන් පළක කතාවල් පැවැත්වීමට මට ආරාධනා ලැබුණි. ඒ තැන්වලදීද මා කතා කළේ මහායාන බුද්ධාගම හා එයින් කලාවට ලැබුණු රුකුල ගැනය. තිබ්බතයේහිදීද නේපාලයේහිද මහායානය අවබෝධ කර ගැනීමට අවස්ථාව ලැබුණු මට එය කෙරෙහි නිතින්ම ඇල්මක් ඇති විය. ඉස්තවීරවාද රටකින් පැමිණි මවැන්නෙකු මහායානය ගැන ප්‍රශංසාත්මකව කතා කරනු ඇසූ ජපන්නු මා කෙරෙහි පැහැදුනහ. සාමාන්‍ය ලාංකිකයන්ගෙන් ඔවුන්ට නිතරම අසන්නට ලැබුණේ ජපානයේහි බුද්ධාගමක් නැත යන මතයය. කතාවක් පැවැත්වීමට මා කැඳවුණු ලැබූ සෑම අවස්ථාවකදීම මට සිරිතක් වශයෙන් සුළු මුදලක් ගෙවන ලදී. මේ කෙසේ වෙතත් ටෝකියෝ වේහිදී මට වියදම් අධික විය. කිසි විටක සිතට සැනසීමක්ද නොලැබුණි. සිතෙහි හටගත් නොසන්සුන්කම නිසා පැය ගණන් අරමුණක් නැතිව ඇවිත් මම වෙහෙසටපත් වීමි. පාළුව නැති කර ගැනීමට නොවරදාම හවස අවන්හලකට යාම නිසා මුදල් අපතේ වියදම් විය. මිදෝරිය සොයාගත් දාශිත මේ වියදම් මට පාලනය කරන්නට හැකියු නමුදු එහි නිතර නිතර යාමට මම පසුව දී මදක් කුල ඇති වීමි. ඒහින් මම වෙන අවන්හල් වලට පිවිසීමි. එදා මා මිදෝරියට ගියේ මදක් රැය වීය. එහෙත් තවමත් කීප දිනක් එහි සිටියේ. දෙසතියකට පමණ පසු මා දැකීමෙන් සතුටටපත් විලාසයක් දැක් වූ නොරිකෝගේ මුවින් අකණ්ඩ වාග්ධාරාවක් මා වෙත ගලා ආවේය. මට ඒ සියල්ලක් නොතේරුණු නමුදු පසුගිය සිකුරාදා මා එනතුරු තමා බලාගෙන සිටි බවක් ඇය පැවසුවායයි මට හැඟුණි. ඊට පෙර දවසක මට බීරදී සංඝා කළ තිරකවාසන් සුවල්ප වේලාවකට ඉස්සර ඇවිත් ගිය බව ඇය කීවාය. ඔහු මාගෙන ඇසුවේලු. මා සිකුරාදා දවස්වල සිරිතක් වශයෙන් එහි එන බවක් ඇදහිීමට ඇයට කවර හේතු තිබුණේදයි මට තේරුම් ගත නොහැකි විය. මා එවැනි નિયમિત දවසක එහි ගිය බවක් මට මතක තිබුණේ නැත. නොරිකෝ මා මෙසේ පිළිගත් වේලේ අසල සිටි තරුණ යුවලක් සිනා මුහුණින් යුතුව කුළු පහ ලෙස මා දෙස බැලූහ. අවන්හලේ වැඩ කළ වැඩිමාල් ස්ත්‍රිය මා සෙස්සන්ට අනුන්වා දුන්නාය. මේ දෙවෙන්දරාසන් අපේ අලුත් යාළුවෙක් යයි ඈ කීවාය. එදා මිදෝරියට පැමිණි සියලු දෙනාගේම සැලකිල්ලට මම ලක් වීය. මගෙන් අසන ලද නොයෙකුත් ප්‍රශ්න නිසා මට එක් අවස්ථාවකදී ලැජ්ජාද ඇති විය. දේවෙන්දරාසන් මොන විදිහේ කෑමද කන්නේ? නොරිකෝ ඇසුආය. මම ජපානයේ කෑමට තමයි කැමති. ජපානයේ කොයි කෑමක් කනවාද? "ඕ මම දැන් හැම විදියෙම කෑම කනවා." දේවෙන්දරාසන් සුඛියකි ටෙම්පුරා ආදියට කැමතිදයි කෙනෙකු ඇසීය. "ඕ මම කැමති. නමුත් ඒවා අලුත් කෑම වර්ග නේද?" මේජි අවදියෙන් මෙහා හදපුවා නියම ජපන් කෑම නෙවෙයි මා පිළිතුරු දුන්නේ. සියලු දෙනාම පැහැදුණු විලාසයකින් මා දෙස බැලූහ. අපට වඩා හොඳට දන්නවානේ ජපානය ගැන. මොන කෑම ජාතිවලටද වැඩියම කැමතියි තවත් කෙනෙකු ප්‍රශ්න කළේය. මම වැඩියම කැමති සුෂී වලටයි ශෂින් වලටයි. ඕහු වඩාත් මවිත වූහ. හැබෑවටම පිටරට අය ඒවා කන්නේ නෑ නේද සාමාන්‍යයෙන්. නෑ තමයි. ඒත් කුරුදුනාම කැමති වෙන්න ඕන. වෙන රටවලත් මාළු කනවාරු යන්නේ නැතුව නෑ මං හිතන්නේ ජපානයේ විතරයි. චීනයේ සමහර පළාත්වල කනවා නේද? මං හරියට දන්නේ මං චීනයට ගොහින්නේ අවන්හල මතක් හිස්සෙනතුරු මම වේදුරුවක් තොල ගසමින් එහි සිටියෙමි. එහෙත් ඉක්මනින් හිස්වන හැඩක් නොපෙනුනි. රෑ බෝ වෙන තෙක්ම අමුත්තන් අඩුවනු වෙනුවට තව තවත් අය පැමිණියහ. සියලු දෙනාටම නොරිකෝ ආචාර කළේ බොහෝ කලක සිට හඳුනාගෙන සිටියයි නැවත මුණ ගැසුණු විටක මෙනි. මා ළඟ සිටියයි තම තමන් අතර දොඩන්නට පටන් ගත් කල මම නොරිකෝට කතා කළෙමි. මේ මාසේ නටන කබුකි කවදද බලන්න යන්නේ? කවදා හරි යමු කියමින් නෑ අමුත්තකු ඉල්ලු වීමක් මිශ්‍ර කරන්නට පටන් ගත්තාය. එදා කබුකි බලන්නට යමු යයි ඈ කීවේ තමා ඇත්තෙන්ම යාමට අදහස් කළ නිසා නොවේ හුදෙක් පිළිසඳරට යෙදීම සඳහා යයි මට නැවතත් සිතුනේ. ලෝන්චන් ඉක්මනට විවාහ වෙන්න යන වග කපට ආරංචි ඒ හැබෑද කෙනෙක් ඇසුවේය. නෑ කවුද කිව්වේ? එහෙම කල්පනාවක් නෑ දැන්න. ඈ නොපෙකල පිළිතුරු දුන්නාය. ලෝන්චන් අවුරුදු 10ක් හිටියොත් මං ලෝන්චන් එක් විවාහ වෙනවා. ලොරිකෝ කෝකෝ විලාසයක් ආරූඪ කරගෙන ඔහු දිස බැලුවාය. මම ලබන අවුරුද්දේ පාස් වෙලා ඇමරිකාවට යනවා. ගිහිල්ලා අවුරුදු 10කින් ආපසු එනවා. නොන්චන් ඉන්නවාද එතකල් අවුරුදු 10ක් වෙනකොට මම නාකි ගෑණියෙක් වේවි ඈ නැවත සිනාසෙමින් කීවාය එහෙනම් මෙන්න මාත් එක්ක ඇමරිකාවට ඇත්තෙන්ම ඇමරිකාව හොඳ රටක් වුණත් මම වැඩි කැමති ඉන්දියාවට යන්න මම කැමති ඉන්දියාවේ නැටුම් ඉගෙන ගන්න මෙහෙම මෙහෙම බෙල්ල නටවන්නයි ඈ මාදේශ බලමින් ಭಾರತೀಯ නිලියක් මෙන් බෙල්ල නටවන්නට තැක්කලාවේ නොරිකෝසන් ඉන්දියාවේ නැටුම් දැකලා තියෙනවාදයි මම ඇසිමි. ඕ මං සැරයක් දැක්කා. සාරාභාවේ නිළිය. ඈ කවුන්ටරේ පිටිපසින් එළියට ඇවිත් මාහා වෙනත් කෙනෙකු අතර ඌ හිස් බංකුවක් මත වාඩි වූවාය. "ඔනේසන්" අක්කා යන තේරුම ඇති වචනයකි. තනියම පුළුවන්ද? ඈ වැඩිමල් සේවිකාවගෙන් ඇසුවාය. "පුළුවන් පුළුවන්. නොන්චන් නොහොම ඉන්න. මෙරිකෝසන්ට ජපාන් නැටුම් පුළුවන් දැයි මම ඇසිනි. ටිකක් පුළුවන්. ඉස්කෝලේ යන දවස්වල ඉගෙන ගත්තා." මම උගන්වන්නම් දෙවෙන්දර ආසන්ට ලේසි නැටුමක් දෙකක්. ඊටාම හොඳ තෑග්ගනේ. යනකොට ගෙනියන්න හදිස්සියෙන් හටගත් උනන්දුවකින් මෙන් ඈ කීවාය. බොරු නේද? මාත් එක කබුටි බලන්න යනවායි කීවේයයි මම ඇසුණි. නෑ බොරු නෙවෙයි කියමින් ඈ තම දිනපොළ ඔඩොක්කෙන් ගත්තාය. මෙන්න මේ දවස් වලින් ඕන දවසක් හොඳයි. කාමකෝදෝ තේරෙනවයි. අඟහරුවාදා බහස්පතින්දා සෙනසුරාදානි නොදන්න දෙයක් නැහැ. හැබැයි හැන්දෑවට බෑ. මම මෙහෙට එන්න ඕන 6:00ට. එහෙනම් සෙනසුරාදා යමු. මෙතෙක් වේලා මුල්ලක වාඩි වැඩි කතා බහක් නැති කිසිවක් බොමින් සිටි තරුණ පෙනුමකින් යුත් කෙනෙක් ඇවිත් මා ළඟින් වාඩි විය. මගේ නම නොබුචි කියා ඔහු මට අත දුන්නේය. ඔහු අපේ කතාවට බාධා කරනවාට මම වඩා කැමති නොවිමි. ප්‍රසිද්ධ නොබුචිගේ නෑයෝද යෝනේ නොබුචි කියන කවියා එයාගේ පුතා ඉසුමු නොබුචි ප්‍රතිමා ශිල්පියා මන් වෙනයි මට මුකුත් කරන්න බෑ වසෝදා විශ්වවිද්‍යාලයේ අවුරුදු තුනයි ඉගෙන ගන්නත් බෑ වසෝදා විශ්වවිද්‍යාලයට යන්නේ ඉතල පෙළේ යන්නේ නේදයි මම ඇසිමි බොහොම හොඳ තැන ඔහු සිනාසුනේය ඒ වුණත් මට මුකුත් කරන්න බෑ බොන්න විතරයි පුළුවන් ඔහු මට බීමක් පිරිනැමුවේය අසුචුරින් වද මම ඒ පිළිගතිමි මම දැක්කා දෙවෙන්දරාසන් මෙහෙට එනවා දෙතුන් දවසක් මම දැන් අවුරුද්දක් විතර එනවා මෙහෙට එන්න පටන් ගන්නවා මම මාසයක්වත් නැහැ. එදා හිටියේ ටෝකියෝ විශ්වවිද්‍යාලයේ ආචාර්ය කෙනෙක්. එයා හොඳට දන්නවා ඉන්දියාව ලංකාව ගැන. මම මොකුත් දන්නේ මම මෝඩේ. ඒත් දැන් පොත් කියවනවා. දේවේන්ද්‍රාසන් හම්බුණායින් පස්සේ. ඔහු ඇස් දෙක බාගට පියාගෙන දෙදෙව්වේය. ලොන්චන් තව බීර දේවේන්ද්‍රාසන්ට ඔහු කීවේය. ඔය ඇති නොගුන්චිසත් පැය දෙකක් තුනක් අත ඉඳගෙන දීවානේ. හෙට විශ්වවිද්‍යාලයට යන්නේ කොහොමදයි නොරිකෝ කීවායේ. කමක් නෑ තවත් එක වීදුරුවයි. දෙවෙන්දරාසන් හම්බ වුණු සන්තෝෂෙට. නොන්චන් හොඳ කෙල්ල. මං නොන්චන්ට ආදරෙයි. ඔහු නොරුකොට ඇසෙනසේ මාදුස් හැරී කීවේය. අවන්හලින් අන්තිමට පිට වී ගිය අප දෙදෙනාය. නොබුචි සුරා මතින් වැළුණේය. නොබුචිසන් පරිස්සමින් යන්න. ඔයස්මී නැසයි. ඔරිකෝ දොරගාවට එය හරමින් කීවාය.